ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රයේ පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර නායක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදහැවතුනි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ රක්කූපම සූත්‍රය ඇසුරු කරගෙනයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ව තුනම්තු සද්ද මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා සාදු සාදු සාදු නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පෙග්ගෝ පෙග්ගෝ පරිවාරෝ පෙග්ගෝ සාර පරිවාරෝ සාරෝ පෙග්ගෝ පරිවාරෝ සාරෝ සාර පරිවාරෝ ඉමේ කෝ භික්කවේ තත්තාරෝ රුක්ඛා ඒවමේව කෝ භික්කවේ තත්තාරෝ මේ රුක්ඛූපමා පුග්ගලා සම්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තත්තාරෝ පෙග්ගෝ පෙග්ගෝ පරිවාරෝ පෙග්ගෝ සාර පරිවාරෝ සාරෝ පෙග්ගෝ පරිවාරෝ සාරෝ සාර පරිවාරෝ තේ පින්නතුනේ අද ධර්මදේශනයේ මාතෘකාව තිබෙන්නේ රුක්කෝපම සූත්‍රයයි සුක්කුප්ප සූත්‍රයේ අන්තර්ගත පාඨයකුයි ධර්ම දේශනාවට මාතෘකා කළේ. සුක්කුප්පම සූත්‍රය ලෝතර බුදුහාමුදුරන් වහන්සේ විසින් වික්ෂුන් වහන්සේ අමතා දේශනා කරනවා වික්ෂුන් වහන්සේට රුක්ෂ උපමාත්මක සමාජ සම්දාන තත්වයන් පිළිබඳව මේ ලෝකේ පවතින චත්තාරෝ වික්කවේ රුක්ඛා කතමේ චත්තාරෝ කියලා හිත මුලින්ම බුදුහාමුදුරුවෝ සතරවදෑරුම් රුක්ඛ පිළිබඳව උගන්වනවා. ඒ සතරවදෑරුම් ස්වභාවයෙන් යුක්ත රුක්ඛ ස්වභාවයන්ගේ ප්‍රත්‍යත්මට සමානව පවතින සමාජයක් පිළිබඳවත් අපේ බුදුහාමුදුරුව දක්වනවා ඒව මේව කෝ භික්කවේ තත්තාරෝ රුක්කුප්මා පුග්ගලා පන්තෝ සංවිච්ඡමානා ලෝකස්මින් කියලා හිත. දැන් මෙතෙන්දී පෙග්ගෝ පෙග්ගෝ පරිවාරෝ කියන මේ වචනයක් රුක්ඛ කියන වචනයක් දෙගත්තහම අපේ බෞද්ධ පින්නතුන්ට මේ පෙග්ගෝ කියන්නේ මොකක්ද කියන වචනේ බොහොම අමාරුයි තේරුම් ගන්නට රුක්ඛ කියන වචනය පිළිබඳව අර්ථයත් අපේ පින්නතුන් විවිධ විදිහට පාවිච්චි කරනවා මේ ගස් කියන තේරුම ඇතුව. මේ නිසා බුදුහාමගේ ධර්මය පැහැදිලි කිරීමට වික්ෂුන් වහන්සේලා පිවිස්න වෙලාවට ඒ වික්ෂුන් වහන්සේලා අතරින් මේ ධර්මය විස්තර කිරීමට ධර්මයේ පිළිබඳ තිබෙන අර්ථ ස්වභාවය එහි අන්තර්ගත වන ධර්මත්වභාවය එහි අන්තර්ගතව තිබෙන නිරුක්ති ස්වභාවය එහි අන්තර්ගතව තිබෙන ආනිසංසත් ස්වභාවය එතකොට මෙන්න මේ කරුණු හතරක් පිළිබඳ මුලින් අවධානය යොමු කරන්න ඕනේ. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්පදා කළ හිට චක්සම්පදා හතරක් රහතුන් වහන්සේ කෙනෙක් රහත් වෙනකොට ලබා ගන්නවා කියලා බෞද්ධ පින්නතුන් ඉගෙනගෙන තියෙනවා. රහතන් වහන්සේට සම්පදා අවශ්‍ය වෙන්නේ ජනතාවට ධර්මීය තේරුම් කර දීම පිණිසයි. කාලාන්තයක් තිස්සේ තමන් විසින් රහත් බෝධිය ප්‍රාර්ථනා කරන විට ධර්මය අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභාන කියන මේ ක්‍රම හතරට අනුව ධර්මය විනිවිදව අවබෝධ කරගත්තොත් ඒ විදිහටම දේශනා කරන්න පුරුදු වුණොත් ඒක තමයි කවදාහරි චතුප්ප සම්පදා ඥාන සම්පත්තියෙන් රහත් වීමට හේතු වෙන එක කාරණයක්. එහෙම අර්ථයන් ධර්මයන් නිරුක්තියන් ප්‍රතිසම්භාවන් පිළිබඳ තැකීමක් නැතුව මේක ධර්මයයි කියන මට්ටමින් සාමාන්‍ය තේරුමකින් ගිහින් හිට ධර්මීය තේරුම් ගන්න එහෙම ධර්ම විග්‍රහ කරන අය සුෂ්ක විදර්ශකව රහත් බවට පත් වෙනවායි කියලා දේශනාවේ දැක්වෙනවා. චතුපට සම්පදායතවර රහත් වුණාට පස්සේ රහත් වෙනවත් එක අමුතෙන් පහළ වෙන්නක් නෙමෙයි රහත් වෙන්න පෙර ආතව පෙරම් පුරුණ මුල් කාල සීමාපේ පටන්ම වික්ෂුන් වහන්සේ විසින් අනුගමනය කරන චර්යා මාර්ගයක් තුළින් ඒ වික්ෂුන් වහන්සේට අත්පත් වන්නක් අපේ බුදුහාමගේ ධර්මය පැහැදිලි කිරීමට විවිධ න්‍යාය ධර්ම තිබෙනවා. එයින් එක් සංක්ෂිප්ත ක්‍රමයක් තමයි මේ අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාන කියන හතර තේරුම් අරගෙන ධර්මයක් පිළිබඳව පැහැදිලි කිරීම. මේව ධර්මයක් පැහැදිලි කරන්න ගියාම සමහර කෙනෙකුට මේ ධර්මය පැහැදිලි කිරීම වැටහෙන්න පුළුවන් පාඩමක් කියා දෙන්න වාගේ කියලා. ඒකට හේතු වෙන්නේ අර්ථය ධර්මය නිරුක්තිය ප්‍රතිභාණය කරන මේ කරුණු පිළිබඳ වැටහීමක් අවබෝධයක් නොමැතිව ධර්ම ශ්‍රවණය කරන වෙලාවටයි. මේ නිසා අපි මේ කරුණු පිළිබඳ අපේ මූලික අවධානය යොමු කරන්න ඕනේ. රුක්කොප්ම සූත්‍රයේදී උගන්න කරුණු හතර පිළිබඳව අපි මේ කරුණු හතරෙන් බලනකොට මෙන්න මෙහෙමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. මුල්ම අවස්ථාවේදී මේ රුක්කූපම කියන වචන ගැන තේරුම් අරගන්න ඕනේ. රුක්කූපම මෙච්චර උපමා ධර්ම තිබෙද්දී බුදුහාමුදුරුවෝ රුක්කූපම කියන වචනේ යොදාගත්ත යංකිත හේතුවක් කාරණයක් තියෙනවා. එහෙනම් ඒ රුක්කුම්බ කෙනකේ අර්ථ සම්බිධාව මොකක්ද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් අපට ඒක තේරෙන්නේ නැහැ. ඒ රුක්කුම්බ කෙනකේ අර්ථ ස්වභාවය අපි අවබෝධ කරගන්නට එහි අන්තර්ගත නිරුක්තිය තේරුම් අරගන්න ඕනේ. මේ සාපිය නිරුක්තිය තේරුම් අරගත්තාම තමයි අපිට මේ ධර්මයෙන් අන්තර්ගත වෙලා තිබෙන මූලික સિદ્ધාන්ත ටික හොඳට පැහැදිලිව මතුවෙන්නේ. එතකොට ඒක පටිසම්භිධානීය අවබෝධයක් බවට පත් වෙනවා. මේ නිසා මුල් පාඩය නැවත හොඳ සිහියෙන් අහන්න පින්නතුනේ චත්තාරෝ මේ භික්කවේ රුක්ඛා කතමේ චත්තාරෝ භික්කවේ මහණෙනි සතරාකාර වෘක්ෂ සම්පත්තියක් වේ ඒ හතර මොකද්ද දැන් කියනවා එකින් එක පෙග්ගු පෙග්ගු පරිවාරෝ පෙග්ගු සාර පරිවාරෝ සාරෝ පෙග්ගු පරිවාරෝ සාරෝ සාර පරිවාරෝ කියලා මේ වර්ග හතර වෙන් කරනවා. වෙන් කරලා හිට ඉමේකෝ භික්කවේ කර්තාරෝ රුක්ඛා මේක තමයි මහණෙනි මේ වෘක්ෂ වර්ග වෘක්ෂ පිළිබඳ පතර ආකාරය. ඊළඟට ඒව මේව කෝ භික්කවේ අන්න ඒ විදිහටම මහණෙනි චත්තාරෝ මේ රුක්කුපම පුද්ගලහ. මේ රුක්කුපම පුද්ගලයෝ හතර වර්ගයකුත් ඉන්නවා. ඒක ලෝකයේ සංවිජ්ජමාන වෙනවා. ඒ හතර මොකක්ද? පෙග්ගු පෙග්ගු පරිවාරෝ, පෙග්ගු සාර පරිවාරෝ, සාරෝ පෙග්ගු පරිවාරෝ, සාරෝ සාර පරිවාරෝ කියලා හිට ඒ හතර බුදුහාමුදුරේ මේ විදිහටම සමාන කරලා හිට පෙන්නවා. දැන් සමාන කරන්න ගත්තේ රුක්කූපම කියන වචනේ. රුක්ක උපමාවක් තමයි මෙතන පෙන්වන්නේ. මේ රුක්කූපම කියන වචනේදී කුමද්ද මේ රුක්කූපම කරගත්තේ කියලා අපි මුලින් හොයන්න ඕනේ. මෙතන රුක්ක කියලා කිව්වේ සාමාන්‍ය මේ ගහක් නෙමෙයි. අන්න ඒකේ අර්ථය දැන් අපි බලන්න එහෙමයි. මෙතන රුක්ක කිව්ව වනස්පති රුක්ස පිළිබඳවයි. වනස්පති රුක්ක කියන්නේ මොනවද? විනා පුප්පම් පලග්ගානේ මල් වලින් තොරව ගෙඩි හටගන්න මහා ගස් තියෙනවා. රුක්කේ රුක්කේ වනස්පති. එතකොට ඒ විදිය වෘක්ෂයන් වෘක්ෂයන් යම්තාක් වනේ පැතිරි පැතිරි තිබෙනවා නම් ඒවට කියනවා වනස්පති කියලා. මෙතන රුක්ක කියලා කිව්වේ එතකොට වනස්පති මහ රුකක්. මේ වනස්පති රුකේ ලක්ෂණය මොකද්ද? විනා කුප්පම් පරක්කාමී මල් හට ගන්න නැතුව ගෙඩි හට ගන්නවා. මල් හට ගන්න නැතුව ගෙඩි හට ගැනීම එහි ස්වභාව తত্ত্বය. මල් නැතුව ගෙඩි හට ගන්න ගස් වර්ග මේ පින්නතුන්ගෙන් ඇහුවොත් නොඑක් විදිහටම කියාවේ. නුග ගහේ ගෙඩි තකලා තියෙනවා. නුග මලක් කඩාගෙන පූජා කරන්න කාටවත් පුළුවන් කමක් ලැබුණාද? බෝ ගහේ ගෙඩි තියෙනවා. බොහෝ මලක් දැකලා තියෙනවද මේ පින්නතුන්? එතකොට මල නැතුව ගෙඩි වලින් සම්පූර්ණ වෙන ගස් වර්ගවලට කියනවා. එතකොට වනස්පති කියලා හිට. මේ වනස්පති වෘක්ෂ සමූහයක් පිළිපන්තව තමයි වනාන්තරයකදී දකින්න ලැබෙන බොහෝ තැන්වල. විදසුන් වර්ණ භික්ෂුන් වහන්සේලා ඔය වනස්පති වෘක්ෂ තමයි තමන්ගේ සෙනසුන් වශයෙන් පාවිච්චි කරන්නේ. නුග වෘක්ෂ මූල, බෝ වෘක්ෂ මූල, අස්වත්ස මූල මේ ආදී තැන් විවේකස්ථාන වශයෙන් බොහෝ විට බවුන් වර්ණ භික්ෂුන් වහන්සේ පරිහරණය කරනවා. එතකොට මේ රුක්ඛ කියන වචනය ඊළඟට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. රුක්ඛ කියන වචනය රුක්ඛෝ දුම්හි පරුසා. රුක්ඛෝ දුම්හි පරුසා. සීද්දේසුච සෝතිසු දුක්ඛ කියලා කියන්නේ එතකොට පුංචි පැලෑටි වලට නෙමෙයි අර වනස්පති වාගේ වැවෙන මහ ගස් වලට ඒ වෘක්ෂවල තියෙන ලක්ෂණය තමයි දුම්හි පරුසා බොහොම අමාරුයි පරුසයි සද සදයි ඒකට කියනවා මහා පරුස මහා ගසක් කියලා සිනිද්දේතෝච සෝතිතෝ සිනිඳු බවක් මට සිනිඳු බවක් පිළිබඳ දෙහි දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට පරුස සිද්ධ භාවයටපත් නොවිච්ච ඒවට මේ රුක්ඛ කියන වචනේ මෙහිදී පාවිච්චි කරලා තියෙනවා. රුක්ඛ කියන වචනේ හැදෙන්නේ රුහ ජාන්නේ කියන නිරුක්තියෙන්. රුහ තීති රුක්ඛෝ. අර විදිහට පුංචිට හැදෙන ගහ ක්‍රමක්‍රමයෙන් පොතු වාදියෙන් ලොකු වෙවි ලොකු වෙවි ලොකු වෙවි සැඩපළු වෙවි සැඩපළු වෙවි යන එකට කියන රුක්ක වේවා කියනවා. එතකොට ඒකේ රුක්ක ස්වභාවයට පත්වන එක මේ රුහ ජනනේ ධාතුවෙන් දක්වලා තියෙන රුහ තීති රුක්කෝ. එතකොට හැදෙන මේ ගහ හැමතිස්සෙම සැඩපළු වෙවි සැඩපළු වෙවි ගොරෝසු වෙවි හැදෙන හින්දා ඒකට රුක්ක කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට රුක්කේ පරුස කියන වචනේ හැමතිස්සෙම සම්බන්ධ කරලා තියෙනවා. පරුසස්සේති ඒ කියන්නේ මේක බොහොම කඩපරුණ නිසා මේ හේතුවෙන් කියනවා. එතකොට මේ රුක්ක ධාතුව හැදෙන්නේ ඒ විදිහට මේ පරුස කියන අර්ථය දෙන රුක්ක ධාතු ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. එතකොට මේ පරුස කියන වචනේ ගණනවා පරජනනය කියන ධාතුවෙන් හැදෙන්නේ ඒක මොකක්ද කරන්නේ පරජනේ උස්සාපේතේ පරජනේ 10 පීත්‍රි. අනෙක් මිනිස්සු හරියට වෙහෙස කරනවා. අනෙක් මිනිස්සු බොහොම දුකටපත් කරනවා. ඒක තමයි රුක්ඛ ස්වභාවය. අන්නේ ස්වභාවයෙන් අරගෙන හිට අනෙක් මිනිස්සු දුකටපත් කරන අනෙක් මිනිස්සු වෙහෙසටපත් කරන මේ වෘක්ෂයන් සේම සමාජයේත් මිනිස්සු ඉන්නවයි කියන එකට දැන් බුදුහාමුදුරුවෝ ගත්ත උපමාව කොච්චර සාධාරණද? රුක්කූපම කියලා කිව්ව එතකොට පරුස්ස ස්වභාවයෙන් යුක්ත කියන තේරුම ඇති මිනිස් සමාජයක් දැක්වීම තිනිස. එතකොට රුක්කේ වාචෝති අති පරුස වාචා. එතකොට මේ රුක්ෂ සෞද්ධ වචන පාවිච්චි කරනකොට ඒකට කියනවා අති පරුස වචන පාවිච්චි කරනවා කියලා. පරුස වචන වශයෙන් පාවිච්චි කරන වචන මේ පින්නතුන් දන්නවා. උදාහරණයක් වශයෙන් උත් දක්වලා තියෙනවා දේශනාවේ සමනෝ අයම් පාපෝ අපිරුක්ඛෝ යම් ශ්‍රමණේ පිළිබඳ කියනවා සමනෝ අයම් පාපෝ අපිරුක්ඛෝ දේවදත්ත කියන මේ භික්ෂුව ශ්‍රමණෙක් වුණාට එයා පාපී එයා අපිරුක්ඛය කියලා හිත දක්වලා තියෙනවා. ඒක රුක්ඛ කියන වචනේ තේරුම එන්නේ අනුන් පෙළන අනුන්ට වෙහෙර දෙන අනුන්ට කවර වෙන පුංචි පැලටයක් වගේ කඩාගෙන යන්න බෑ කිසි දෙයක් වෘක්ෂයකින් ඒක නැගලා ගිහින් අමාරුවෙන් කඩාගෙන යන්න ඕනේ ඒ හින්දා ඒ රුක්ක ස්වභාවය මිනිස්සු පෙළන ස්වභාවය තියෙන ස්වභාවය අතර තියෙනවා ඒ හින්දා ඒ වගේම මිනිස්සුත් ඉන්නවා කියලා හිතා උපමාවට ගත්තතර රුක්කෝපම කියන එක මේ උපමාවට ගත්ත එක බුදුහාමුදුරු කරගත්ත හොඳ ලස්සනම උපමාවක් මෙතන තෝරගත්තේ මිනිස්සුන් පිළිබඳ කඩපරුස ගති හා මිනිස්සුන්ට හානි කර මිනිස්සුන්ට පීඩා කර ගති ඇති කරන පුද්ගල සමාජයක් ගැන දැක්වීමට ගත්ත මේ උපමාව ඉතාමත්ම සුදුසු උපමාවක්. මෙහිදී පාවිච්චි කරන වචනයක් පෙග්ගු පෙග්ගු පරිවාරෝ කියලා. පෙග්ගු කියන වචනය මොකක්ද අපි ඊළඟට හොයන්න ඕනේ. පෙග්ගු කියන වචනයත් ඒ වගේම අපි විසින් තේරුම් ගත යුතු වැදගත්ම වචනයක්. අසාරංච පෙග්ගෝ පෙග්ගෝ කියන වචනේ තේරුම හරයක් නැති අසාර වූ කියන එකයි එතකොට තපෝ දුච්චරිතානි පෙග්ගෝ ඒ හින්දා දුස්චරිතෝනේ යුක්ත මිනිසුත් අසාරයේ මිනිසු නිසාත් අසාරයේ සාරමතිනව ඉන්න මිනිසු නිසා ඒ මිනිසුන්ට පෙග්ගෝ කියන වචනය පාවිච්චි කරනවා ඒතර පෙග් ගෘහ කියලා කියන්නේ සාරයක් නැති අසාර ගස්වලට අසාර ස්වභාවයට උදාහරණයක් දක්වනවා කොට දිඹුණා ගස. එතකොට ඒක අසාරත්වයෙන් පිරිච්ච ගසක් වශයෙන් සැලකනවා. එතකොට අසාරංච පෙග්ගුච කියලා උගන්වනවා. අසාර කියන වචනයෙන් හඳුන්වන පෙග්ගු කියන වචනයෙන් හඳුන්වන්නේ ගන්ධ මොනම හරයක්වත් නැති කියන තේරුම. එතෙන්දී අනික් අර්ථය ගන්නවා තතෝ දුච්චරිතානි පෙග්ගු දුසිරිත් වලින් පිරිච්ච පුත්කලයාටත් පෙග්ගු කියන වචනේ පාවිච්චි කරනවා. දැන් පෙග්ගු පෙග්ගු පරිවාර කියනවත් පළවෙනි කොටස ගන්නවා අපි. පෙග්ගු පෙග්ගු පරිවාරෝ අසාරයෙන් යුක්ත වෙච්ච දුස්තරයෙන් යුක්ත වෙච්ච විනීතභාවයෙන් තොර වෙච්ච අසාරී ධර්මයක් ප්‍රකාශ කරන මිනිස්තුන්ට අහිතකර ධර්මයක්ම මේ ලෝකෙට දේශනා කරන කියන කතනය කරන යම් පුද්ගලයෙක් වෙනවා එයා පෙග්ගු පුද්ගලයෙක්. ඒ පෙග්ගු පුද්ගලයා පිරිවරන ඉන්නවා ඒ විදිහම පෙග්ගු වෙච්ච මිනිස්සු ඉන්නවා. අපාරයටම නැමෙච්ච අපාරයෙන්ම ඉන්න මිනිස්සු ඉන්නවා. දැන් අපි හිතනවා නම් අනිත්‍ය නාම නසාගෙන Taman විතරක් හැදෙන්න හොඳයි. චාර්වාකයන් කිව්වා වගේ අසාර අසාර අනික් මිනිස්සු විනාශ කරන තමන් විතරයි හැදෙන්න ඕන කියලා හිතුවොත් ඒක පෙග්ගු. ඒ විදිහම කණ්ඩායමක් එයාට එකතු වුණා පෙග්ගු පෙග්ගු පරිවාරයි. එතකොට දෙවෙනි වශයෙන් පෙන්නනවා දෙවෙනි කොටස පෙන්නනවා පෙග්ගු සාර පරිවාරෝ. පෙග්ගු කියන්නේ අසාරී නායකයෙක්. කිසිම හරයක් නැති නායකයෙක් ඉන්නවා. එයා හරයක් නැති නායකයා පිරිවරාගෙන ඉන්නවා සාරවත් මිනිසු සංඛ්‍යාවක්. ගොල් මිනිහෙක් පරවත් මිනිස් සමූහයක් පරිවරාගෙන ඉන්නවා. එතකොට ඒක දෙවෙනි ලක්ෂණය. පෙග්ගු සාර පරිවාරෝ. සාරෝ පෙග්ගු පරිවාරෝ. සමහර හරයක් ඇති වැදගත් හොඳ රට සමාජයට හිතකර පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා පෙග්ගු පරිවාරෝ. කිසිම ගණ්ඩ වැඩගත්කමක් නැති මොනම ආකාරයෙන්වත් හොඳයි කියන්න බැරි නරක සමාජයක්ම පරිවර කරගෙන ඉන්නවා. ඒකට කියනවා සාරෝ පෙග්ගු පරිවාරෝ කියලා. සාරෝ සාර පරිවාරෝ. තාපොත්‍රය කියනවා බොහෝම සමාජයට හොඳයි, සරවන්තයි, බොහොම වැදගත්. ඒ පුද්ගලයාට බොහෝ පරිවර ඉන්නවා. ඒගොල්ලොත් බොහොම සාරවන්ත, හොඳ, වැදගත් මිනිස්සු වුණාම සාරෝ සාර පරිවාරෝ. නායකයා සාරයි, අනුගාමිකයෝ සාරයි. එතකොට මෙහිදී අපි කරුණු හතර ගන්නවා නිස්සාරෝ නායකයා නිස්සාර පිරිවරක් සමග ඉන්නවා. ඔය එක කොටසක්. ඊළඟට නිස්සාරේ මිනිහේ සාරවත් මිනිස්සු පිරිවර කරගෙන ඉන්නවා. ඒ දෙවෙනි කොටස. තව අනික හොඳ හරවත් මිනිහෙක් උගත් මිනිහෙක් දක්ෂ මිනිහෙක් විනිත මිනිහෙක් රටහිත කර මිනිහෙක් පෙග්ගු පරිවාරෝ කිසිම හරයක් නැති නරක මිනිස්සුත් ඉවර කරගෙන ඉන්නවා. හතරවෙනි කොටස සාරෝසාර පරිවාරම. හොඳ ශ්‍රේෂ්ඨ පුද්ගලයේ ඒ විදියම හොඳ ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිවර කරගෙන ඉන්නවා. එතකොට මේ කරුණු ගැන කියලා හිට බුදුහාමුදුරුවෝ මේක තවදුරටත් පැහැදිලි කරනවා. කතංච බික්කවේ පුද්ගලෝ පෙග්ගෝ හෝති පෙග්ගෝ පරිවාරෝ කොහොමද මහණෙනි මේ පුද්ගලයෝ පෙග්ගු වෙන්නේ පෙග්ගු පරිවාර වල ඉන්නේ කියලා. ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ. ඉද වික්කවේ ඒකච්චෝ පුද්ගලෝ මහණෙනි මේ ශාසනයේ ගිහියෙක් හෝ මහණෙක් හෝ වේවා කිසියම් පුද්ගලයෙක් දුස්සීලෝ හෝති පාප ධම්මෝ හෝති තමන් సంతාණයෙන් ද්වේෂ කරන දුස්සීලත්වයෙන් පිරිච්ච කෙනෙකුත් වෙනවා පාප ධම්ම. රටට, ජාතියට, මිනිස්යාට, සත්වයාට අවඩක් කරන එකට කියනවා පාප කියලා හිත. එතකොට ඒ පාපී ධර්ම ගන්නවා. පාපී ධර්මයක්ම දේශනා කරනවා. පාපී ධර්මයක්ම කියනවා. එතකොට පාප කියන්නේ අහිතකර කියන තේරුමෙන් මෙතන. අහිතක ධර්මයක්ම කියනවා පාපී ධර්මයක්ම කියනවා. එතකොට එක මිනිහෙක් තමන් දුස්සීලව ඉන්නවා ඒ විදිහේ දුස්සීල මිනිස්සුම පාවිච්චි කරනවා. ඒ වගේම තමන් දුස්සීල වෙන පාප ධර්මම අනුන්ට පාප ධර්ම පිටත් කියනවා. පරිසාපිස්ස හෝති දුස්සීලා පාප ධම්මා. ඒ නරක පබිටෝ පුද්ගලයාට එකතුලා ඉන්න ත්‍රිසත් දුස්සීලා හොන්ති පාප ධම්මා. දුසිල් වෙනවා පාපයන්ගෙම ඇලිච්ච පුද්ගලයන් බවට පත් වෙනවා. ඒවං කෝ භික්කවේ පුද්ගලෝ ප්‍රෙග්ගු හෝති පෙග්ගු පරිවාරෝ. අන්න එහෙම ඉන්න කට්ටිය මහණෙනි පෙග්ගු පුද්ගලයෙකුත් වෙනවා පෙග්ගු පරිවාරී පුද්ගලයෙකුත් වෙනවා. සේයතාපි කෝ භික්කවේ රුක්කෝ පෙග්ගු පෙග්ගු පරිවාරෝ තතෝපමා භික්කවේ ඉමං පුද්ගලං. අර හරයක් නැති ගහක් හරවත් නැටි ජස් පිරිවරාගෙන ඉන්න වාගේ තමයි මේ විදිය નિසරු මිනිස්සු નિසරු ක්‍රිස් පිරිවරාගෙන මේ ලෝකේ සමාජයේ ඉඳීම ජීවත් වීම. ඔය පළවෙනි කොටස යන බුදුහාමරෝ පැහැදිලි කරපු විදිය. දෙවෙනි කොටස ගැන කියනවා කතංච බිග්ගවේ පුද්ගලෝ පෙග්ගෝ හෝති සාර පරිවාරෝ. මහණෙනි කොහොමද කිසියම් පුද්ගලයෙක් බොහොම පෙග්ග පුද්ගලයෙක් වෙනවා එයා කොහොමද මේ එයා නමුත් සාරවත් මිනිස්සු පරිවාර කරගෙන ඉන්නවා. ඉදදික්කවේ ඒකච්චෝ කුම්පලෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ. මහණෙනි මේ ලෝකේ එක මිනිහේ බොහොම දුස්සීලයි පාප ධර්මයන්ගේ ගැලිච්ච කෙනෙක්. පරිසාචක වාස්ස හෝති සීලවති කල්යාණ ධම්මෝ. ඒකට එයාට හම්බෙලා ඉන්න තිරිස බොහොම කල්යාණ ධර්ම වලින් පිරිච්ච බොහොම සීලවන්ත හොඳ මිනිස්සු තමයි එයා පරිවාර කරගෙන ඉන්නේ, පිරිවර කරගෙන ඉන්නේ. එතකොට ඒවං කෝ භික්කවේ පුග්ගෝ පෙග්ගු හෝති තාර පරිවාරෝ. ඒ විදිහේ ඉන්න නායකයා බොහොම හිස් බොහොම පෙග්ගු නමුත් එයාට හරවත් වැඩගත් හොඳ සාරය පිරිවරක් ඔහුට ඉන්නවා. දෙවෙනි කණ්ඩායම ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිය. සේයතා භික්කවේ කුක්කෝ පෙග්ගෝ සාර පරිවාරෝ තතූපමම් වික්කවේ මම් පුක්කලං අර බොහොම નિසරෝ වෘක්ෂයක් මේ වටේ සරු වෘක්ෂ පිරිවරාගෙන ඉන්නා වගේ තමයි මේ ස්වභාවය කියලා හිට බුදුහාමුදුරේ උපමා කරලා හිට පෙන්නවා තුන්වෙනි පුරුෂ ගණ කියනවා කතංච බික්කවේ පුද්ගලෝ සාරෝ හෝති පෙග්ගු පරිවාරෝ මහණෙනි කොහොමද කාරෝ හෝති පෙග්ගු පරිවාරෝ. සමහර හරවත් මිනිස්සු ඉන්නවා. ඒ වුණාට ඒ මිනිස්සු වටේම එකතුලා ඉන්නේ මහා નિසරු මිනිස්සු. ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සීලවා හෝති කල්යාණ ධම්මෝ. මේ ලෝකේ සමහර පුද්ගලයෙක් ඉන්නවා බොහොම කල්යාණ ධර්මයි, බොහොම සීලවන්තයි, බොහොම හොඳයි. පරිසාචක වාස්තවෝති දුස්සීල පාප ධම්ම. ඒ වුණාට එයාගේ පිරිස බොහොම දුස්සීලයි පාප ධර්ම කරනවා, නවඩ කරනවා මේ ලෝකයට. ඒවන් කෝ භික්කවේ පුද්ගලෝ සාරෝ හෝති දෙග්ගු පරිවාරෝ. එහෙම එකට කියනවා නායකයා සාරවත්ව ඉන්නවා පිරිවර අසාරවත්ව ඉන්නවායි කියලා. සේයතාපේකෝ භික්කවේ රුක්කෝ සාරෝ සාරෝ හෝති පෙග්ගු පරිවාරෝ අර වනාන්තරේ මෙසල් වෘක්ෂයක් වටේ හරවත් ගස් සමූහයක් තියෙනවා වගේ තමයි මේ ප්‍රවර්තන කරා හිට බුදුහාමුදුරු තතෝපමම් භික්කවේ ඉමම් පුංකලං වදාමේ කරා මේ පුංකලත් ස්වභාවය දක්වනවා හතරවෙනි පුත්‍රයා ගැනත් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා ඊළඟට. හතරවෙනි පුත්‍රයා පැහැදිලි කිරීමේදී කතංක වික්කවේ පුංකලෝ සාරෝ හෝති සාර පරිවාරෝ. මහණෙනි හරවත් මිනිහෙක් හරවත් මිනිස්සෙක් වීම කොහොමද? ඉද වික්කවේ ඒකච්චව පුංකලෝ සීලවා හෝති කල්යාණ ධම්මෝ. එක පුද්ගලයෙක් නායකයෙක් ඉන්නවා බොහොම සිල්වත් ඒ වගේම බොහොම කල්යාණ ධර්මයි ලෝකයාට හිතකර ධර්මයකින් යුක්තයි පරිසාපිස්ස හොති සීලවතේ කල්යාණ ධර්ම. එයාගේ පිරිසත් බොහොම සිල්වත් බොහොම කල්යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච පුද්ගලයෙක් වෙනවා. ඒවං කෝ භික්කවේ පුද්ගලෝ සාරෝ හෝති සාර පරිවාරෝ. ඒ විදිහේ පුද්ගලයා සාරවන්තයි යාට ඉන්න පිරිවරත් බොහොම සාරවන්තයි. සේයතාපිකෝ භික්කවේ රුක්කෝ සාරෝ පරිවාරෝ තතෝපමං භික්කවේ ඉමං පුද්ගලං වදාමේ. එතකොට අර හරවත් ගහක් හරවත් ගස් සමූහයක් පිටිවර කරගෙන ඉන්නවා. අන්න ඒ ස්වභාවය තමයි ඒ මේ හරවත් මිනිහා හරවත් මිනිස්සුත් එක්කම ඉන්න ස්වභාවය. මේ දේශනාව බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළේ අපේ ජන සමාජ సంతානවල නායකත්වය කෙනෙක් යටතේ මිනිසුන් තුළ විවිධ විවිධ වෙනස්කම් ඇති වෙනවා. නමුත් සමහර නායකයන් ඉතාමත්ම නරක බවට පත් වෙලා හිට නරක මිනිස්සුන්ගම පිරිවර කරගත්ත කණ්ඩායම් මේ ලෝකේ ඉන්නවා. චාතුරු මහා දිවි ලෝකේ එක පැත්තක් අයිත කරගෙන දේවපුත්‍ර මාර්යා ඉන්නවා. මාර්යා බොහොම නරකයි. පෙක්කු පුත්කලේ. මාර සේනාවත් පෙත්කු පරිවාරයක්. එතකොට ඒ වගේ නරකම මහා බලවතෙක් නරක පිටිස් පිරිවරාගෙන ඉන්නවා. මාරයා මාර සේනාව සමග ඉන්නවා වගේ. ඒ වගේම මේ පෘථුවියේ උපන් අහිංසක ජන සමාජයටත් ඒ සමාජය තුළින් අසිරු අසාර සිත් ඇති දුස්සීල පවිතු පුද්ගලයන් පරණ උහු වටේ ඒ බඳුම රොත්තක් එක් කරගෙන හිට මේ රටේ විශාල විනාශ සිදු කරන මේ ලෝක තත්ත්වයට. ඒක ස්වභාවයක්. මේක අදී එකක් නෙමෙයි අනාදිමත් කාලයක් තිස්සේ මේ සංසාරයේ තියෙන විශාලම කරදරයක් ඕක. ඒ වගේම සමහර නායකත්වය බොහෝම නරකයි. නායකත්වය නරක වුණාට එයාට හැවිලා ඉන්න තේවර බොහෝම හොඳයි. එතකොට නරක ධර්මයක් තියෙන. නමුත් ඒ නරකම ධර්මයට පරිවාර වෙච්ච ඒ නරක ධර්මයේ එල්ලෙන්නේ නැති මනුෂ්‍ය ධර්මයේ පිහිටම මිනිස්සු ඉන්න සමාජයකුත් තියෙනවා. එතකොට නරක පෙග්ගූ පුද්ගලයෙක් ඉන්නවා නායකත්වයක් තියෙනවා ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ වටා එකතු වෙලා ඉන්න පිරිසු ඒ ධර්මයට එච්චර ගණන් ගන්න නැතුව තමන්ගේ මනුස්ස ධර්මයෙන් යුක්තව මේ රටේ ලෝකේ සමාජයේ හොඳට ජීවත් වෙනවා. ඔය දෙවෙනි මේ ලෝක ස්වභාවය මිනිස්සුන්ගේ తত্ত্বය. ඒ වගේම තව මිනිස්සෙක් ඉන්නවා හතරවෙනි තුන්වෙනි පුත්කලේ සාරවත් එක්ක පරිවාරෝ. හොඳ සාරවත් ධර්මයක් තියෙනවා පාරවත් ධර්මයක් තියෙන මේ පාත්‍රවරයා නායකයා හොඳ සර්වත්ව ඉන්නවා. නමුත් එයා වටේම ඉන්නේ අසාරවත් මිනිස්සු පිළිලා. පෙග්ගු පිසු පිළිලා. එතකොට ඒ ස්වභාවයත් මේ ලෝකේ දකින්න ලැබෙනවා. යම් යම් සමාජ සම්පතීන් තුල. ඒ වගේම සමහර තැනක තියෙනවා නායකයා බොහොම සාරයි අනුගාමිකයොත් බොහොම සාරයි. එහෙම සමාජයකුත් තියෙනවා. මේ නිසා මහණෙනි ලෝතර බුද්ධත්වය කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මය කියන එක ඒ ධර්මයට අනුගත පවතින සංඝ කියන මේ தত্ত্বය බොහොම සාරයි. හරයි. ඒ තාරවත් හරවත් වුණු මේ ධර්මයේ පිළිපදින භික්ෂුන් වහන්සේත් බොහෝම ධර්මයේ වාගේම හරවත්. ධර්මයේ වාගේම සාන්ත වෙන්න ඕනේ. ධර්මයේ වාගේ සාරවත් වෙන්න ඕනේ. එතකොට මේ බෞද්ධ භික්ෂූහු එක කොටසක් හරවත් වෙනවා තව කොටසක් නීහර වෙන්න එපා. එතකොට අපේ බෞද්ධ ශ්‍රාවකයෝ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකාවෝ ලෝතර බුදුහාමුදුරු බොහොම හරවත් ඒ හරවත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙලා හිට නීහර වෙන්න එපා ඒ විදිහටම හරවත් වෙන්න. එතකොට අපේ නායකත්වයත් හරවත් භික්ෂු භික්ෂුණී උපාසිකා කියන සිව්වනත් ත්‍රිසත් හරවත් ඒ අයට පුළුවන් වෙනවා මේ සංසාරේ අර තුන්වදෑරුම් උවදුරු සහිත මේ සංසාර ලෝකෙන් නිදහස් වෙනා හිත ඒ නායකත්වයෙන් පෙන්වා දෙන සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මාර්ගය අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් හිටියාම ඒ ශ්‍රාවක සමූහයට හොඳටම පුළුවන්කම ලැබෙනවා එතනින් තව තමන්ගේ විමුක්තියට තමන්ගේ ස්වභාවයට හොඳටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මේ කාරණයෙන් අපේ ලෝතරා බුදුහාමුදුරුවෝ හරවත් කියන එක නෑයි කියන සමර්ථ කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. මහා පියාණන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඒවා පැහැදිලි කරලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝගේ ධර්මය බොහොම හරයි කියලා ලෝකේ කවුරුත් වර්තමාන කාලේ පිළිගන්නවා. පිළිගත්තට මේ හර මිනිස්සු ඉන්න අපිට බුදුහාරගේ ධර්මයේ හරවත් කරලා පිළිගන්න පිරිසක් ඉන්නවා ඒගොල්ලොත් සමාදානයක් වෙනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මම ඒ හරවත් සීල සමාධි ප්‍රඥා ඇති ලෝතර බුදුන් සරණ යමි ඒ සීල සමාධි ප්‍රඥා පැහැදිලි කර දෙන ධර්මය මම සමාදම් වෙමි. ඒ ධර්මයට අනුගතව වැඩ ඉන්න සංඝ රත්නය මම සමාදම් වෙමි. ත්‍රිකරණයක් අපි සමාදම් වෙනවා. ඒතකොට හරවත් කෙනෙක් හරවත් පුද්ගලයෙක් එක්කයි ඉන්නේ මෙතන. එතකොට ඒ හරවත් පුද්ගලයාගේ හරවත් ගමන සීල ගමන සමාධි ගමන ප්‍රඥා ගමන කියලා බෙදාරුම් ගමනක යනවා. ඔහු එන්න එන්න සිල්වත් වෙනවා. ඔහු එන්න එන්න සමාධිමත් වෙනවා. ඔහු එන්න එන්න විදර්ශනා ප්‍රඥාවෙන් දිනු වෙනවා. ධම්මපදාරම විදර්ශනා ප්‍රඥාවෙන් සම්පූර්ණ කරමින් සෝවාන් තකදාගම ආගාමී අරහත්කන මාර්ගඵලයන්ටපත් වීමෙන් හරය, සාරය, සාරස්ථානය නිවන කරා ඒ පුද්ගලයා ගමන් කරනවා. ඔය හරවත් පුද්ගලයෙක් වටේ ඉන්න හරවත් පුද්ගලයන්ට තමයි එතකොට සංසාරයේ විමුක්තිය නිවන කියන මේ සම්පත්තිය සිද්ධ වෙන්නේ අනික් අයට ඒ විමුක්තිය බොහොම දුරයි. අනික් අයට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා හරවත් පුද්ගලයෙක් හරවත් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඒ හරවත් ශාස්ත්‍රවරයා ගාව ඉන්න ශ්‍රාවකයෝත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝත් බුද්ධං සරණං ගච්ඡාමි කියන එක හරවත් වෙන්න ඕනේ. ධම්මං සරණං ගච්ඡාමි හරවත් වෙන්න ඕනේ. සංඝං සරණං ගච්ඡාමි හරවත් වෙන්න ඕනේ. ඒ හරවත් වීම තුළින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ හරය කියලා සීල හරය ලබා ගන්න ඕනේ සමාධි හරය ලබා ගන්න ඕනේ ප්‍රඥා හරය ලබා ගන්න ඕනේ ඒ හරයෙන් ගන්න ප්‍රයෝජනේ මොකද්ද සංසාරයෙන් නිදහස් වෙච්ච නිර්වාණ කියන මේ සුවය ලබා ගන්න ඕනේ ඔන්න ඕකයි සාරය කියලා හිත බුදුහාරු මෙතෙන් පැහැදිලි කළේ එතකොට අපේ බෞද්ධ පින්නතුන්ට සතුට වෙන්න පුළුවන්නේ අපේ සාතුරුන් වහන්සේ මුළු ලෝකම පිළිගත් හරවත් සාතුරුන් වහන්සේ අපි තේරෙම අපේ සාතුරුන් වහන්සේ අනුගමනය කරන්නේ ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය බුදුහාමුදුරෝ සංඝයාට අනුගමනය කරන්නේ මේ නිසා අපට ඒ සාරවත් වූ ධර්මයේ පිහිට අපට හැමදාම තියෙනවා ඒ හින්දා අපි නත්තිමේ තරණං අඤ්ඤං කියන වචනය හැමතිස්සෙම පාවිච්චි කරනවා මේ බුදුන් දහම් සඟුන් හැර වෙන තරණක් අපර නැත. අපේ ඒකීය තරණය බුද්ධං තරණං ධම්මං තරණං සංඝං තරණංය මේන් අපට පිහිටක් වෙන්නේ සතරෙන් විමුක්තිය සිද්ධ වෙන්නේ කියලා හිට අපි ඒ தත්ත්වය පිළිබඳව අපේ අවබෝධය නිත්‍යාකාරව පැහැදිලිව තවත් පවත්වාගෙන අදිෂ්ඨානවත් වෙන්න ඕනේ. ඒ අදිෂ්ඨානයෙන් අපි උත්හානවත් වෙන්න ඕනේ. ඒ උත්හානය තමයි අපි සාන්ති වෙන්න ඕනේ. ඒ අපේ උත්සාහය අමතිත්වයේම සියලු සත්‍යයන්ට තමන්ට හිත කරවෙන්න ඕනේ. ඒතර කරුණු හතරක් අපි මේ හරෙන් ලබා ගන්නවා මොකද්ද? මේ අපේ පාතෘණ වහන්සේ හරවත් අපි හරවත්. ඒ හරවත්කම බිඳෙන්නේ නැහැ කියලා අපි අදිස්ථානක පිළිටනවා. ඒ අදිස්ථානය අපේ ප්‍රඥාව පිණිස, නිර්වාණය පිණිස, ප්‍රඥා ගමන පිණිස මුල් ප්‍රඥාත්මක භාවයෙන් අපි පාවිච්චි කරනවා. ඒකට දෙවෙනි අපේ ශක්තිය. ඒ ප්‍රඥාත්මක භාවයෙන් පාවිච්චි කරනකොට අර නිතරු මිනිස්සුන්ගෙන් නිතරු ලෝකයාගෙන් නිතරු නායකයන්ගෙන් අපර නොයේ කීලියට කරදර ඇති වෙනවා. බාධක ඇති වෙනවා. අපි මේ බාධක හිරියන මැද්දේ කලබල වෙනවා. ඒත් අපේ సంతාන වික්ෂිප්ත කරගන්න හොඳ නැහැ. අපි ඒකීයව බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියන රත්නත්‍රයේ ඉඳගෙන අනිත් දේවල් ඔක්කොම අපි ඉවත් කරනවා, අවස්ථාන කරනවා. අපි ඒවට නොසැලී ඉන්නවා. නොසැලී අපේ තීරණාත්මක ගමන අපි ගමන් කරන්න ඕනේ. ඒ අපේ ගමන අපට හිත කරගමනක් වෙනවා. අපි අතුරු කරන ලෝක සත්‍යයට හිත කරගමනක් වෙනවා. ඒකට අත්හිත පරහිත කියන මේ දෙකම සිද්ධ වෙනවා. මේ නිසා අපි මේ මාර්ගයේ ගිහිල්ලා හිට රහත් බවට පතේ බුදුවරණ ලෝතුරා බුදුබවට කියන මේ තුන්තරා බෝධිය එක්තැනකට පත්වලා හිට අපි හැම දිනාටම පුළුවන්කම ලැබෙනවා මේන් සාන්තියක් උදා කරගන්නට. අන්නේ අවශ්‍යතාවය නිසායි අපේ බුදුහාමුදුරුවෝ මේ කාරණේ අපට පැහැදිලි වශයෙන්ම දේශනා කළේ. දැන් එතකොට අපි දන්නවා අපේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපේ සමාජයක ජීවත් වෙනකොට අපිට හැමදාම හරවත්ම සමාජයක් හරවත් ආත්‍රෝරයක් ඉන්න අපේ වාගේ හරවත් සමාජයක් මේ ලෝකෙම තියෙන්න ඕන කියලා අපිට බලෙන් මේ ලෝකේ හරවත් කරන්න බෑ. බොහෝම નિසරු පල්ගෝ පුද්ගලයෝ පිරීලා ඉන්නේ මේ ලෝකේ. නමුත් අපේ සාතුරු වහන්සේ වට අපි එකතුලා ඉන්නවා. එකතුලා ඉන්නේ හින්දා අපි හරවත්. ඒ හින්දා අනික ඔක්කොම හරවත් වෙන්න ඕනේ කියලා හිත අපි අනික් අයගේ හරවත්කම අපේක්ෂා කරනවා. නමුත් අනික් අයගේ නීහරකම ගැන අපි දුක් දුන්නත් චෝදනා කර කර ඒ අය නතනස ඒ අය සල්ලු කර කර ගෑමේ ප්‍රතිපදාවක් අපේ නැහැ. අපි ඒ නිසා අපේ හරි ගමනක් අපට බුදුහාමර මෙතන පෙන්ලා තියෙනවා. මොකද කවදාවත් මේ ස්වභාවයෙන් වැළකෙච්ච සමාජයක් නැහැ. මේ නිසා අපි කොච්චර හරවත් ආස්ත්‍රවරයෙක්ට අපි හරවත් අනුගමනය කරන අපි ශ්‍රාවකයෝ වුණත් අපිටත් මේ ලෝකයාගේ මේ විවිධත්වය හේතු කරගෙන දහම් අටකට මැදි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ලාභ, අලාභ, අයස, යසස, නින්දා, ප්‍රශංසා කියන අෂ්ටලෝක ධර්මයට අපිට මූල දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපට ඒයින් වැළකී ඒ නිදහස් වෙලා ඉන්න කිසිම පුළුවන්කමක් නැහැ. මේ නිසා ලෞකික ජීවිතේ ජීවත් වෙනකොට අපි මේ අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න වෙන්නේ මේ નિසරු නායකත්වයෙන් નિසරු සමාජයේ ඉන්න කණ්ඩායම් ඒ වගේම નિසරු නායකත්වයට එකතු වෙච්ච තරු මිනිස්සුන්ගෙන් සිද්ධවන ගැහැප ඒ වගේම සරු නායකත්වයට වටා එකතු වෙච්ච නිසරු පුද්ගලයන්ගෙන් සිද්ධවන ගැහැප කියන මේ වර්ග තුනක් ඉන්නවා එතකොට සාරවත් ශාස්ත්‍රුන් වහන්සේ වටා එකතු වෙච්ච සාරවත් පුද්ගලයන්ට නින්දා ප්‍රසංසාපක දුක්ඛ කියන අටලෝ දහම විරද්දෙන්ට ඒ හින්දා අපි මේ අටලෝක ධාමෙන් කම්පා නොවී හරවත් සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ විදිහට අපිත් හරවත් වෙන්න ඕනේ අපි සීලයෙන් හරවත් වෙන්න ඕනේ සමාධියෙන් හරවත් වෙන්න ඕනේ ප්‍රඥාවෙන් හරවත් වෙන්න ඕනේ එහෙම හරවත් මාර්ගයේ පිටලා හිට අපි සීල විසුද්ධියෙන්, ධිට්ඨි විසුද්ධියෙන්, සංකා විතරණ විසුද්ධියෙන් ආදී සප්ත විසුද්ධියෙන් සුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපේ නවමහා විදර්ශනා ඥානයන්ගෙන් අපි පවිත්‍ර අවබෝධයක් තන් වෙන්න ඕනේ. ඒ මගින් අපි සෝවාන් සකදාගම නාගාමී අරහත් මාර්ග ඵලයන්ටපත් වෙන්න ඕන කියන මේ මූලික ගමන් මඟ අර කණ්ඩායම් තුනේ බලපෑම් උඩ කිසිවිටක චලනය කරන්න එපා වෙනස් කරගන්න එපා පරදින්න එපා මෙතනින් කියන එකයි බුදුහාමුදුරු මෙතෙන්දී වික්ෂු මහා සංඝයා වහන්සේට පැහැදිලි කළේ දේශනා කළේ දැන් අපේ පින්නතුන්ට පැහැදිලි වෙනවා පෙග්ගූ කියන්නේ මොකක්ද කියලා හිත පෙග්ගූ කියන වචනය නැවතරක් මේක බොහොම දුර්ලභ වචනයක් හින්දා මේ මතක් කරලා දෙනවා පෙග්ගූ කියන්නේ අසාරවත් බව මොන අයුරකින්වත් ගන්ධ හරයක් නැතිකම ඒකට අසාරවත්කමට කියනවා පෙග්ගූ කියලා හිත එතකොට හර නැති ගස්තුන් තමයි මේ පින්නතුන් දැකලා තියෙනවා ඒ වගේ හර නැති ශාස්ත්‍රවරු මේ පින්නතුන් ඕනතරම් දැකලා තියෙනවා. හර නැති අනුගාමිකව අනන්තවත් මේ පින්නතුන් දැකලා තියෙනවා. එතකොට ඒ මට කියනවා පෙග්ගු හරයක් නැති අය රුක්ක කියලා කියන්නේ බොහොම රූක්ෂ ප්‍රතිපදා ඇති සමාජය. හරයක් නැත්නම් ඔහු අනිවාර්යයෙන්ම රූක්ෂ ප්‍රතිපදාවකින් යුක්තයි. එතකොට හරයක් නැති තැන අනිවාර්යයෙන්ම රුක්ෂෝක්තයි පුද්ගලයෝ. එතකොට ඒ පුද්ගලව රෞද්‍රයි. ඒ හින්දා ඒ ස්වභාවයන් මේ ලෝකේ හැමතිස්සෙම නොනවති ගලායන ස්වභාව. ඒ ස්වභාව තත්ත්වයන්ට අපි එකතු වෙනා හිට අපි මේ මේ කාරණා සියල්ලංගෙම යුක්තව හොඳ පරිස්සමකින් යුක්තව අපේ කටයුතු සියල්ලක්ම අපි ඉදිරියට ගෙනියන්න ඕන. ඒ මගින් අපි අපේ සාන්තනායක ලෝතුරා බුදුහාමුදුරන් වහන්සේට අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහින් ඒ සරණේ අපි සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දිනු කරගෙන අපි ඒකම ඊළඟට කවදා හරි නවම දක්ෂනා ඥාන සම්පූර්ණ කරලා සෝවාන් සකදාගම නාගාමී රසත්කන මාර්ගඵලයන්ටපත් වීමෙන් මේ සංසාර දුක්ඛ සමාජයේ නිදාපලා නිර්වාණ ස්වභාවය අත්පත් වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රයේ පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර නායක ස්වාමින්වයන්න් වහන්සේ